යථාර්ථතාවයේ පිළිබඳව භාග්‍යතුන් වහන්සේ විවරණය කරන ලද ඒ පූර්ණ දේශනාව අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී ත්‍රිලක්ෂණ ධර්මයක් විදිහට අපට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ යථාර්ථය පෙන්වා දීමේදී බුදුරජාණන් වහන්සේ ලෝකේහි සියලු සංකත ධර්මයන්ගේ ලක්ෂණ ටිකක් සංකත ධර්මයන්ගේ ස්වභාව ටිකක් අපිට පෙන්වා දෙනවා. ඒ සංකත ධර්මයන්ගේ පෙන්වා දුන්න ලක්ෂණ ටික තමයි අප සාකච්ඡා කළේ අනිත්‍ය සහ අනාත්ම ධර්මයන් හැටියට. ඒ සඳහා අප පාදක කරගන්න තියදුනා ගිරිමානන්ද සූත්‍රය. ගිරිමානන්ද හාමුදුරුව අසනීපයෙන් ඉන්න වෙලාවේදී ආනන්ද තෙරුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට ඒ පිළිබඳව දැනුවත් කළාට පස්සේ ආනන්ද හාමුදුරුවන්ට භාග්‍යතුන් වහන්සේ මේ දස සංඥාවන් දේශනා කරනවා. ඒ දස සංඥාවන් නැවත ගිහිල්ලා ගිරිමානන්ද ස්වාමීන් වහන්සේට දේශනා කරන්නට කියලා. මේ දස සංඥාවන් අපි භාවිත කළ යුතු දෙයක්. භාවිත කළ යුතු අනිවාර්යයෙන්ම ප්‍රගුණ කළ යුතු සංඥා 10ක්. එතකොට සංඥාවක් කියලා කියන්නේ අපි හඳුනන බවනේ සංඥා කියලා කියන්නේ පොදුවේ ගත්තාම එතකොට ලෝකයේ පිළිබඳව අපි යථාර්ථ විදිහට දකින විදි නැතිනම් ලෝකයේ පිළිබඳ සම්මුතිය තුළ අපි රැවටෙන කාම සහගත ආදී සංඥාවන් වෙනස් කරලා අපි විපරීතව දකින සංඥාවන් ඒ කියන්නේ ලෝක යථා ස්වභාවයට වඩා වෙනස්ව ගිහිල්ලා දකින විදිය වෙනස් කරගන්නට තමයි බුදුරජාණන් වහන්සේ මේ දස සංඥාවන් අපිට කියන්නේ. එහිදී ඊටාම වැදගත් සංඥාවක් තමයි අනත්ත් සංඥා කියලා කියන්නේ. අනාත්ම ධර්මය මේ ශාස්ත්‍රයේ ඊටමත් ප්‍රධාන වෙන සංඥාවක් සහ සංකල්පයක් අනාත්ම සංඥාව එමත් නැතිනම් අනාත්ම සංකල්පය. අනාත්මයි කියනකොට අපි ඒක විවිධ පරයයන්ගෙන් සාකච්ඡා කළා මේ පසුගිය සති කීපය පුරාවටම ඒකට ගොඩක් වෙලාවට ගොඩක් දෙනෙක් හිතනවා ආත්මයක් නැහැ කියන එක තමයි අනාත්මයි කියන්නේ කියලා. නමුත් අනාත්මයක් නැහැ කියන එක නෙමෙයි අනාත්මයි කියලා කියන්නේ. එහෙනම් ආත්මයක් නැහැ කියන එක නෙමෙයි ආත්මයයි අනාත්මයි කියලා කියන්නේ. යම් කිසි කෙනෙක් ආත්මයක් නැහැ කියලා කියනවා නම් ඒක වැරදි ප්‍රකාශනයක්. අනාත්මයි කියන වචනේ තේරුම ආත්මයක් නැහැ කියලා කියනවා නම් කිව්වොත් එනිසා අනාත්මයි කියලා කියන්නේ යම්කිසි අර්ථයක් ප්‍රකාශ කරලීම සඳහා. අනේ අනාත්ම ධර්මය අපි තේරුම් ගැනීමේදී අපට එහි යෙදෙන මූලික අර්ථය පිළිබඳව බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක ශ්‍රාවකයන් වහන්සේලා විග්‍රහ කළා තියෙනවා අපිට පුළුවන් ත්‍රිපිටකයට අනුරූපීව ඒ අනාත්ම සන්දර්භය තේරුම් ගන්නට. එතකොට මූලික ලෙසම අපි එතනදී තේරුම් ගන්න තේදුනා අවශ්‍ය පවත්ත සලක්නා වශයෙන්. ඒ කියන්නේ මේ කිසිම දෙයක් තම වශයෙන්හි පවත්වන්නට පුළුවන් කමක් නැත්තේ. ඒකට කිව්වා අවශ්‍ය පවත්ත සලක්නා වශයෙන්. ඒ වගේම තුච්ච සංඛාර සමනුපස්සනාව කියන එක සංස්කාරයන්ගේ තියෙන පහත් ස්වභාවයේ තේරුම් ගැනීම කියන්නේ. එතකොට පොදුවේ අනාත්මයි කියන දේ තුළ අනාත්මය හඳුනා ගන්නට තියෙන ප්‍රධාන ලක්ෂණ දෙකක් තමයි ඒ සංස්කාර ධර්මයන්ගේ තියෙන තම වශයෙහි පවත්වන්නට බැරි ස්වභාවය ඒ කියන්නේ යමක් සංකත නම් හේතු නිසා සකස් වෙනවා නම් ඒ හේතු නිසා සකස් වෙන ඕනෑම දෙයක් තම වශයෙහි තියාගෙන ඉන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. අනේ තමන්ගේ වශයෙහි තමන්ට ඕන විදිහට ඒක පාවිච්චි කරන්න බැරි වෙනකොට තියාගෙන ඉන්න බැරි වෙනවා නම් ඒකට තමයි අනත්තයි කියලා කියන්නේ නැත්නම් අනාත්මයි කියලා කියන්නේ. මේක පොදුවේ හැඳින්නුවා අසාරකත්ථේන අනත්තා කියලා නැතිනම් අසාරක අර්ථයෙන් අනාත්මයි කියලා කියනවා කියලා. එතකොට කුමන අර්ථයකින්ද මේක අසාර බවටපත් වෙන්නේ? නිච්චසාර සාරේන, සුඛසාර සාරේන, අත්ථසාර සාරේන අසාරෝ. නিত্য සාරවත් බවින් අසාරයි. ඒ කියන්නේ කිසිම දෙයක් ලෝකේ නිත්‍යවත් භාවයක ඇත්තේ නැහැ. ඒ කියන්නේ නිත්‍යයි කියලා කියන්නේ නොවෙනස්ව අවිපරීතව තියනවා කියලා කියනවනම් ඒක කවදාවත් සිද්ධ නොවන දෙයක්. ඒ නිසා තමයි ඒකට කියන්නේ නිත්‍යකාර සාරේන අසාරෝ කියන්නේ. නිත්‍යකාර වශයෙන් ඒක අසාරයි. ඒ වගේම ලෝකේ යමක් සැපයි කියලා කියනවා නම් ඒකාන්ත වශයෙන් පවත්නා සැපක් පණවන්නට පුළුවන් කමක් නැත්තේ. එනිසා මේ සියලු සංකත ධර්මය සුඛසාර සාරේන අසාරෝ කියලා කියනවා. සැපවත් බවින් අසාරයි කියලා. ඒ වගේම අත්සාර සාරේන අසාරෝ කියලා කියනවා. ආත්මවත් බවකින්. ආත්මවත් බවකින් කියලා කියන්නේ මේ මේ තියෙන පන තියෙන කෙනෙක් නැතිනම් මේ භවයෙන් භවයට යන ආත්මයක් තියෙනවා. මේ රූපය ඇතුලේ ඇතුළ ජීවත් වෙන හෝ රූපේම ආත්මයයි කියලා හෝ හිතාගත්ත විදිහට අපි හිතනවා යම්කිසි ආත්මයක් තියෙන. ඒ කියන්නේ නොසිඳී පැවැත්මක්. මේ හිතේ හෝ කය හෝ මේ ආදී මේ ධර්මතා ටික එකතු කරගෙන හරි කෙනෙක් හිතන නොසිඳී පැවැත්මක් තියෙනවා. පොඩි කාලේ ඉඳලා මේ ජීවත් වෙච්ච මම මේ ඉන්නවා මෙයා තමයි මැරලා යන්නේ මේ අතීතේ ඉඳලා මේ ආව කියලා අපිට එතන යම්කිසි සංකල්පනාවක් තියෙනවා නම් අන්න ඒකට කියනවා ආත්ම සහගත සංකල්පනාවක් කියලා. අන්න ඒ වගේ ආත්ම සහගත සංකල්පනාවන් මේකේ දකින්නට ඇත්තේ නැහැ. ඒකයි අත්ථ සාර සාරේන අසාරෝ කියලා කියන්නේ. ආත්මකාර වශයෙන් ඒක අසාරවත් බවක තියෙනවා. එතකොට අන්න ඒ විදිහේ ආත්මකාර වශයෙන් අසාරවත් බවක තියෙන මෙන්න මේ අසාරක අර්ථය නිසා ප්‍රධාන වශයෙන්ම අනත්තයි කියලා කියනවා. නමුත් අපිට විශේෂයෙන්ම ඇතම් තැනකදී විග්‍රහයන් අනුව දකින්නට පුළුවන්කම තියෙනවා. මේ අසාරක අර්ථය අතහැරලා අනාත්මයි කියන එක වෙනමම අර්ථයකින් පනවනවා සහ අනිත්‍යයට අදාළව අසාරක අර්ථය අසාරකතෝ කියන දේ සබන තැනෙත් අපිට ඇතන් විටක දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ අසාරක අර්ථය අනිත්‍යතාවයට පෙන්වන තැනුත් අපිට දකින්න ඇතන් තැනකදී පුළුවන්කම තියෙනවා. එතකොට ඒකට හේතුව තමයි අසාර වෙන්නේ යම්කිසි දෙයක් සංකත ලක්ෂණයක් නිසා. නিত্য සාර නিত্য වශයෙන් ගියපු සාරවත් බව නැති නිසා අසාරයි. ඒ තමයි ඒකේ තියෙන අනිත්‍ය ලක්ෂණය. එතකොට අපි ප්‍රතිවේද කළ යුත්තේ එහි පවත්න අනිත්‍ය ලක්ෂණය කියන එක තුලින් තමයි ඒ අසාරවත් බව ප්‍රතිවේද කළ යුතු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලාම කෙනෙකුට අනාත්මය පිළිබඳව දේශනා කළේ නැහැ. අනාත්මය පිළිබඳව පැනෙව්වේ හෝ අනාත්මය පිළිබඳව දේශනා කළේ නැහැ. ඒක සමස්තයක් විදිහට පොදුවේ භාග්‍යවතුන් වහන්සේ ඒක කෙනෙක් කරා පැමිණෙන්නේ එක ක්‍රමවේදයකට එක පිළිවෙලකට මොකද්ද අනිත්‍යතාවය තමයි චක්කුන් අනිච්ඡං ආදී ලෙස අනිත්‍ය පිළිබඳව දේශනා කළා ඒ වගේම යද නිච්ඡං සං දුක්ඛං කියලා දේශනා කළා යමක් අනිත්‍ය නම් ඒ අනිත්‍ය ධර්මය දුක්ඛං ඒක දුකයි ලෝකේ යමක් අනිත්‍ය නම් ඒක සංකත නම් හේතු නිසා සකස් වෙනවා නම් ඒ ධර්මයේ ස්වභාවය තමයි හේතු නැති වෙනකොට නැති වෙලා යන්නේ. එහෙනම් හේතු නිසා හටගත්ත දේ හේතු නැති වෙනකොට නැති වෙලා යනවා නම් අන්න ඒකට කියනවා දුක්ඛ ලක්ෂණයෙන් යුක්තයි කියලා. යමක් දුක්ඛ ලක්ෂණයෙන් යුක්ත නම් අන්න ඒ ධර්මයට කියනවා අනත්තයි කියලා. එනිසා තමයි යදනිච්ඡං සං දුක්ඛං යං දුක්ඛං සදනත්තා කියලා කියනවා. අනිත්‍ය නම් ඒක දුකයි. යමක් දුක නම් ඒක අනත්. එතකොට අනිත්‍ය යම් ධර්මයක් අනිත්‍යම නම් ඒ ධර්මයේම දුකයි. යම් ධර්මයක් දුක නම් ඒ ධර්මයේම අනාත්මයි. එතකොට මේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණ ධර්මයක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට අනාත්මය කරා යමක් පැමිණෙන්නේ යමකගේ නුවණ අනාත්මය කරා අරගෙන ගියේ අනිත්‍ය සහ දුක්ඛ කියන මේ ලක්ෂණ හරහා. අන්න ඒක අපි හොඳට තේරුම් ගත යුතුයි. අනිත්‍ය සහ දුක්ඛ කියන ලක්ෂණ ටික හරහා තමයි කෙනෙක් අනාත්මයට පැමිණෙව්වේ. අනාත්මය කරා ඔහුගේ නුවණ අරගෙන ගියේ අනාත්මය කරා එයාගේ ප්‍රඥාව මෙහෙව්වේ අන්නේ අනිත්‍ය සහ දුක්ඛ ලක්ෂණය අනුව. එතකොට අපිට මෙතනදී ප්‍රධාන කරගන්නට වෙනවා අපිට හොඳට කල්පනා කරන්නට වෙනවා මේ බුදුරජාණන් වහන්සේගේ දේශනා ක්‍රමය තුල තියෙන විශේෂත්වය පිළිබඳව. ඒ කියන්නේ මේ අනත්තයි කියන මේ වචනය බුදුරජාණන් වහන්සේ නිකම්ම දේශනා කළපු කරපු වචනයක් නෙමෙයි. මේක ඊටමත් හාත්පස ගැඹුරු මේ ලෝකේ යථාර්ථය ප්‍රතිවේධ කරන්නෙකුට අනිවාර්යයෙන්ම ප්‍රතිවේධ කළ යුතු දෙයක් හැටියට පෙන්වපු දෙයක් තමයි මේ කියන අනාත්ම ධර්මය. ඒ වගේම මේ ශාසනයට අනන්‍ය වූ දෙයක් තමයි ඒ අනාත්ම ධර්මය. බාහිර ශාසන ඔක්කොම ආත්මවාදී එකම දේ තව තැන්වලට යනවා. එක්ක දෙවියන් විසින් නිර්මිත කරන ලද්දක් මේ ආදී ලෙස පනවන දේවල්. එක්ක රූපේ ආත්මවත් කොට ගන්නවා රූපේ නැති වෙලා යනකොට මේ සියල්ලම නැති වෙලා යනවා කියලා. ඔවුන් හැමදාම හැම කල්හිම ආත්මයක තියෙන ඇති නැති බව පිළිබඳව උන් කතා කරනවා. බුදුරජාණන් වහන්සේ අනාත්මයි කියන දේ තුළ පෙන්වුවේ ආත්මයක තියෙන ඇති නැති බව නෙමෙයි. ඒ නිසා අපට මෙතනදී හොඳින් තේරුම් ගන්නට ඕනේ අනාත්මයි කියන මේ સંદર્ભය තුළ භාග්‍යතුන් වහන්සේ අපට පෙන්වා දුන්න නිවැරදි අර්ථකථනය නිවැරදි නිවැරදිව පෙන්වා දුන්න කරුණ මොකද්ද කියලා. මේ පිළිබඳව දේශනා කරනකොට අර්ථකථාව තුළදී ප්‍රධාන වශයෙන්ම අපට පැහැදිලි කරනවා අනාත්ම කියන කාරණාවට අදාළ වන මානසිකාරය නැත්නම් අනාත්මයි කියන දේ අපි මානසිකාරය කළ යුතු තැන පහක් පිළිබඳව. එතකොට ඒ කියන්නේ ඒ තැන් පහ අපිට ස්කන්ධ පංචකයෙන් බෙදලා යනකොට 27 ආකාරයකට වැඩි වෙන විදිහට අපිට අනාත්ම ධර්මයේ පිළිබඳව අපිට පෙන්වලා දෙනවා. ඒක ඊටාම වැදගත් වෙනවා අපිට මේ ධර්මය අවබෝධ කිරීමේදී ධර්මයේ තේරුම් ගැනීමේදී ඒ භාග්‍යතුන් වහන්සේ පෙන්වා දුන්න ණය ක්‍රමය. ඒකට දැන් අපි සාමාන්‍යයෙන් අහලා තියෙන විපස්සනා භාවනාව පිළිබඳව කතා කරනකොට චත්තාලීස ආකාර විපස්සනාවක් 40 ආකාර කොට පවත්වන විපස්සනාවක් පිළිබඳව ඒ 40 ආකාරව පවත්වන විපස්සනාව අනිත්‍යයට දුක්ඛයට අනත්ත විදිහට ඒක බෙදා දක්වන්නට පුළුවන්කම තියෙනවා. ඒ අපි මෙනෙහි කරන දේවල් එක්ක අනිත්‍ය මූලික කරගෙන, එක්ක දුක මූලික කරගෙන, එක්ක අනාත්ම මූලික කරගෙන මෙනෙහි කරන දේවල්. ඒ අතර අපි යම් කිසි දෙයක් පිළිබඳව අපි මේක පෙර යම් මට්ටමකින් කතා කරලා තියෙනවා. ලෝක යථාර්ථයේ ප්‍රතිවේධ කරනකොට අපි පරතෝ ඒක සායත්ත දෙයක් නෙමෙයි. ඒක සායත්ත දෙයක් නෙමෙයි. කියන්නේ Tamanta අයත් දෙයක් නෙමෙයි. ඒක පරතෝ. ඒ වගේම ඒක හැම වෙලාවකදීම තම වශයෙන්හි පවත්වන්නට බෑ කියලා අපි වචනකින් කතා කරලා යන්නේ ඒක. ඒකට ඒක පරතෝ කියලා කියන එක අනුන්ට අයිති දෙයක්. අනුන්ට අයිති කියලා කියන්නේ මේක අයිතිකාරයෙක් වෙනම ඉන්නවා කියලා නෙමෙයි. ඒකේ අයිතිය තමා යටතේ යැත්තේ නැහැ. ඕනෑම දෙයක අයිතිය සමායතට ඇත්තේ නැහැ. නිසා තමයි Tamanට අවශ්‍ය විදිහට මේ දේවල් පවත්වන්නට පුළුවන් කමක් නැත්තේ. ඔබ හිතාගෙන හිටියට ඔබට ගොඩක් දේවල් තියෙනවා කියලා. ඔබ හිතාගෙන හිටියට මේ ලෝකේ පැවැත්ම තුළ ඔබට ගොඩක් දේවල් තියෙනවා කියලා. ඒ කිසිම දෙයක් තම යටතේ පවත්වන්නට ඔබට පුළුවන් කමක් නැහැ. ඒ දේවල් දිරණ එක, ඒ දේවල් විනාශ වෙලා යන එක, ඒකට ඔබට කළ හැකි කිසිම දෙයක් මේ ලෝකයේ නැහැ. මොහොතින් මොහොත ඔබේ හිත බිඳි බිඳි යනකොට වෙනස් වෙනකොට ඒ සඳහා ඔබට කළ යුතු කළ හැකි වෙන කිසිම දෙයක් නැත්තේ. මොහොතින් මොහොත ආයතන ධර්මයන් හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යනකොට ඒ සඳහා ඔබට කළ හැකි කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ. ඒවා නතර කරන්න පුළුවන් දේවල් නෙමෙයි. ආධ්‍යාත්මික රූපත් බාහිර රූපත් මේ කිසිම දෙයක තියෙන මේ දිගීම වෙනස් වීම කියන දේ ඔබට අවශ්‍ය විදිහට මේ ලෝකෙහි පවත්වන්නට පුළුවන් කමක් නැත්තේ. අන්න ඒ ලක්ෂණයට කියනවා පරතෝ කියලා. ඒ කියන්නේ අනු අයත් සායත්ත වෙන්නේ නැහැ. සායත්ත නම් Tamanට මේ මෙසේ වේවා කියලා Tamanට අවශ්‍ය පරිදි පවත්වා ගන්නට පුළුවන්කම තියෙනවා. සායත්ත නම් ඒක Tamanට අවශ්‍ය විදිහට තියාගන්න පුළුවන්කම තියෙනවා. එතකොට දැන් අපි රළු වශයෙන් උදාහරණයක් කිව්වොත් දැන් මේ වටාපත කියන එක දැන් මම යටතේ තියෙන දෙයක් නිසා නැතිනම් මගේ දෙයක් කියලා අපි කිව්වොත් එහෙම දැන් මේක මට ඕන විදිහට තියාගන්න පුළුවන්කම තියෙනවා දැන් මේක අවශ්‍ය විදිහට මට චලනය කරන්න පුළුවන්කම තියෙනවා ඇයි ඒකට කියන එක ස්වායක්තයි කියලා එතකොට දැන් ධර්මතා විදිහට ගත්තොත් මේ කිසිම තැනක ස්වායක්ත බවක් ඇත්තේ නැහැ ඒ කියන්නේ දැන් අපි මේ වතාපත කියපු තැනක වුණත් අපිට රූපය ස්වායත්ත නැන්නේ Tamanta අවශ්‍ය තරම් පමණ රූපේ Tamange ඇහි හෝ තියාගන්න පුළුවන් කමක් නැත්තේ ඒ ඇහැ මේ මොහොතේ හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යනවා වර්ණ රූපය හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යනවා ස්පර්ශ කරපු දේ හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යනවා ඒ සිත හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යනවා එහෙනම් මුළු සමස්ත ලෝකයම සායක්ත නැහැ Tamanta පවත්වන්න පුළුවන් කමක් නැත්තේ නෑ ඒ ලෝකයේ හම්බෙන හැම තැනකම ඒ ධර්මය හේතු නිසා සකස් වෙනවා හේතු නැති වෙනකොට නැති වෙලා යනවා එහෙනම් ඒ ස්වායක්ත භාවයෙන් විනිර්මුක්ත නිසා ඒකට කියනවා පරතෝ කියලා. අනුන්ට අයිති දෙයක් විදිහට මේක දකින්න. ඒ අනුන්ට අයිති දෙයක් විදිහට දකින දේ ඔබට ඔබේ ජීවිතේ ප්‍රායෝගිකව ඔබ ඉන්න තැන ඉඳලා පටන් ගන්න පුළුවන්කම තියෙනවා. ඒක මහා ගැඹුරට ගිහිල්ලා ස්කන්ධයන්ගේ තනින්ම ඉස්සෙල්ලාම ගෝචර කරගන්න ඕනේ කියලා කියනවා නෙමෙයි. ඒ අනුන්ට අයිති කියන එක මේ සමායතතේ නෑ කියන එක ලෝකේ සාමාන්‍යයෙන් ඔබ ඉන්න මනස තුළ ඉඳලා ඔබ උපේක්ෂාව ලෝක දිහා බලාගෙන ඉන්නකො. ඔබට කොච්චර පරිණත අවබෝධයක් ඒ තුළ ලැබෙයිද කියලා. දුක නැතුව ජීවත් වෙන්න අවශ්‍ය අවකාශය සැලසෙයිද කියලා ලෝකෙ තුළ. ඔබට ඔබ නිතරම අවබෝධ කරගන්නට උත්සාහවත් වෙන්න ලෝකේ ඔබට අවශ්‍ය විදිහට තියාගන්න පුළුවන් කමක් නැහැ කියලා. ඔබට බෑනේ කෙනෙක් හිතන විදිහ නතර කරන්න. ඔබට බෑනේ තව කෙනෙක් ලෙඩ වෙන එක නතර කරන්න. ඔබට පුළුවන් කමක් නැහැ තව කෙනෙක් වයසට යන එක නතර කරන්න. ඔබට පුළුවන් කමක් නැහැ ඔබ යටතේ ඔබ වටේට තියෙන කිසිම භාණ්ඩයක් පරණ වෙන එක, ඒක වෙනස් වෙන එක ඔබට නතර කරන්න පුළුවන් කමක් නැත්තේ. ඒකද ලෝකයේ සායස්ත නැහැ කවදාවත්. තමා අයත් නැහැ. ඒක ඊට අනන්‍ය වූ විදිහට ඒක විපරීත භාවයටපත් වෙනවා. එතකොට ලෝකයේ විපරීත භාවයටපත් වෙනකොට ඒක අපි හිතාගෙන ඉන්නවා නම් මම මගේ කියලා අන්න ඒකත් එක්ක අපිට දුක ජීවිතයට ගලාගෙන යනවා. එනිසා ඉන්න තැන ඉඳලා පටන් ගන්න. අපි හිතනවා මම යටතේ ඔක්කොම තියෙන්න ඕනේ කියලා. මට අවශ්‍ය විදිහටයි මේ හැමදේම තියෙන්නේ කියලා. ඔබ දන්නා දුන්නන අය ඔබේ නෑදෑ හිත මිතුරෝ යාළුවෝ වෙන්න පුළුවන්. ඔබට අවශ්‍ය විදිහට ඉන්නකම් හොඳ ගේන්නේ නිසා තමයි. ඒ වගේම ඔබ හිතන හැම වෙලාවකදීම ඔබට ඕන විදිහට මේවා පවත්වා ගන්නත් පුළුවන් කියලා. ඒ නිසා තමයි ඔබ ලෝකය හැම හැම වෙලාවකදීම උත්සාහවත් වෙන්නේ Tamanට ඕන විදිහට තියාගන්න. Taman කැමති වචනේ ලෝකයේ තුලින් අහලා ඔබ සතුටින් ඉන්න. Taman දකින්න කැමති දේ දැකලා සතුටින් ඉන්න. ඔබ හැමදාම උත්සාහවත් වෙන්න ওই ටිකටනේ. වෙනසනේ ඔන්න ওই විදිහට ගන්න උත්සාහය තමයි කෙනෙක්ට දුක කියන දේ උරුම කරන්නේ. මොකද හැමදාම ඔක කරන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් ඔබට අවබෝධයක් ඇති කරගන්නට වෙනවා. ඔය කියන කිසිම දෙයක් තමාට අයිති දේවල් නෙමෙයි කියලා. තමන්ට අයිති දේවල් නෙමෙයි. ඔක්කොම පරායක්ෂ දේවල්. පරතෝ කියලා කිය එක. ඒක අනුන්ට අයිති. එතකොට ඒක පිට දෙයක් හැටියට අපිට තේරුම් ගන්න ඕනේ. තම වශයෙන් හිතා ගන්න පුළුවන් කමක් නැත්තේ. ඒ වගේම රිත්තතෝ රිත්ත කියලා කියන්නේ අපි රිත්තකයක් කියලා කියන සමහර වෙලාවට රිත්තකයක් කියලා කියන්නේ ඒ හිස් කියන එක යම් පරිච්ඡේදයක් සහිත අභ්‍යන්තරයේ හිස් කියන එක. ඒ කියන්නේ මේක මේ ඇති දෙයක් නැහැ. හිස් දෙයක් තියෙන. ඒකට කියනවා රික්තයි කියලා. ඒ කියන්නේ මේක අභ්‍යන්තරයේහි ගන්න දෙයක් නැහැ. අන්න ඒක තමයි රික්තයි කියලා කියන්නේ. රික්තෝ කියලා කිව්වේ ඒකයි හිස් දෙයක්. හිස් දෙයක් කියලා කියන එකේදී ඒකේ පිරුණු බවක් නැහැනේ. දැන් රූපය කියන එක ඇතුලේ පිරුණු බවක් ඇත්තේ නැහැ. රූපය කියන එක ඇතුලේ බර සාරවත් දෙයක් ඇත්තේ නැහැ. රූපය කියන දේ රික්තයි. ඒකේ වටිනාකමක් ඇත්තේ නැහැ. ඒක ඒක රික්තකයක්. ඒක ඒ තුල තියෙන කිසිම දෙයක් දකින්න පුළුවන් කමක් නැහැ. සියල්ලංගෙම හිස් ඒක. කැමැති අකමැති බව නැහැ. ඊට පස්සේ හොඳ නරක ඇත්තේ නැහැ. රූපේ කියන එකේ ස්වභාවය ඒකයි. වටින නොවටිනකම් නැහැ. රූපේ ස්වභාවය ඒකයි. හැබැයි රූපේ ස්වභාවයේ වටිනකම් නොවටිනකම් නැති වුණාට අපි වටින නොවටිනකම් හදාගෙන ජීවත් වෙනවා. ඒ කියන්නේ අර රිත්ත උනාට රූපය කියන එක අපි රිත්තයි කියලා අවබෝධයක් නැතිකම නිසා මොකද්ද වෙන්නේ? අන්න ඒ අවබෝධය නැති නිසා අපි හිතනවා හැමදාම ඒක වටිනවා, ඒක හොඳයි කියලා අපි ඒක සාරවත් විදිහට කල්පනා කරනවා. නමුත් අපි දැක්ක යුතු දේ තමයි රිත්තයි කියලා ඒක හිස් කියන එක. ඒක හිස් නම් ඒකේ ස්වභාවය තේරුම් ගන්නට වෙනවා. යමක් හිස් නම් ඇයි ඒක හිස් කියන්නේ කියලා ඔබට තේරුම් ගන්නට වෙනවා මොන හේතුව නිසාද ඒක හිස් කියලා කියන්නේ කියලා. පිටුතුනේ ඒක හිස් කියලා කියන්නේ නිකම්ම නෙමෙයි හිස් කියලා කියන්නේ එහි ඇත්තටම වටිනකමක් නැති නිසා. දැන් අපිට අද රූපේ වටිනාකම තියෙනවනේ. ඇහැට පේන රූපයේ වටිනකමක් තියෙනවා. ඒ වටිනකම අපි හිතනවා රූපෙට අයිති දෙයක් කියලා. 5000 නෝට්ටුවක් ගත්තොත් අපි හිතනවා නෝට්ටුව තමයි වටින්නේ කියලා. ඇත්තටම වටින්නේ නෝට්ටුවද? එහෙම නැතිනම් මේ නෝට්ටුව වටින දෙයක් හැටියට කල්පනා කරන කෙනාගේ මනසින් උපදින දෙයද කියලා හිතුවොත් එහෙම. වටිනකම හැමදාම තිබුණේ සංකල්පනාව පැත්තේ අර කියන කඩදාසි කොලේට පාට ටිකට කිසිම වටිනකමක් තිබෙන්නේ කඩදාසි කොලයකට පාට ටිකකට කිසිම වටිනකමක් තිබ්බේ නැහැ. හැබැයි ඒක ඒ පිළිබඳව අපි පවත්වපු සංකල්පනාව කියන එකෙන් අපිට පෙන්වලා දෙනවා මොකක් කියලා දෙක වටින දෙයක් කියලා. රූපේ හිස් කියලා කියන්නේ ඒක ඒකේ තියෙන පණවගත්ත වටිනකමක් විතරයි. ඔබට ඊටාම වටින රූපයක් තව කෙනෙකුට ඒක ඊටාම නොවටින දෙයක් බවට පත් වෙනවා. ඇයි ඒ වටිනකම රූපේ තිබිලා එන දෙයක් නෙවෙයි. ඒ වටිනකම රූපයේ තිබෙන දෙයක් නෙමෙයි. අර එක රජ කෙනෙක් තමන්ගේ දේවියට ඉතාම ආදරය කරනවා. ඉතින් බොහොම සතුටින් ජීවත් වෙනවා. නමුත් මේ දේවියට අකාලේ ලෙඩ වෙලා තරුණ කාලෙදිම මේ දේවිය මරණයට පත් වෙනවා. රජුරෝ මහා දුකෙන් ඉන්නවා. ඉතාමත් ඒකත් එක්ක පීඩාවට පත් වෙලා රාජ්‍ය විචාරන්නේත් නැහැ, කන්නේ බොන්නේත් නැහැ. මේ විදිහට මහා දුකකින් වාසය කරනකොට එක තාපසේ මොකද කරන්නේ අර රජ්ජුරුවට ගිහිල්ලා කරුණු පැහැදිලි කරලා දීලා මේ සසර ස්වභාවය ගැන කතා කරලා ඔහුගෙන් අහනවා දැන් කැමතිද ඔබ අර මේ දේවිය දකින්න කියලා ඊට පස්සේ ඔහු කියනකොට ඒ දේවියව ගෙන්නනවා ඒ දේවිය මනුස්ස ලෝකෙන් මැරිලා ගිහිල්ලා ඊට පස්සේ ගොම කුරුමිනියෙක් වෙලා ඉපදිලා ඒ තමන්ගේ ස්වාමියා වූ කුරුමිනියත් එක්ක ගොම ගුලියක් රෝල් කරගෙන එනවා. එනකොට තාපස්යාගේ අධ්‍යානුභාවයෙන් තාපස්යා අධිෂ්ඨාන කරලා සංවේදනය කරන්නට පුළුවන්කම හදනවා රජුරුත් එක්ක. කුරුමිනියගෙන් අහනවා මේ කවුද කියලා දන්නවද? නෑ. ඊට පස්සේ කුරුමිනියත් කුරුමිනියගෙන් අහනවා ඔබ කැමතිද රජ? නෑට. කුරුමිනිය කියන්නේ නැහැ. කුරුමිනිය නැවත අර මේ තමන්ගේ ස්වාමී වූ කුරුමිනියත් එක්ක අර ගොම ගුලිය රෝල් කරගෙන යනවා. ඉතින් රජුරෝ මේකේ යථාර්ථය තේරුම් ගන්නවා. ඒක ඒක තමයි තියෙන්නේ මේක වෙත්තයි කියලා කියන්නේ. මේක හිස් කියලා කියන්නේ වටිනකමක් නැහැ කියලා කියන්නේ. මොකද අද එක දවසක වටින දේ ඊළඟ දවස් වෙනකොට ඔබට වටිනකමක් නැහැ. ඒක තමයි හැම තැනකම තියෙන ස්වභාවය. අපි හැමදාම හිතාගෙන ඉන්නවා වටිනා දේ වටිනවමයි කියලා. එළියේ තියෙන ওই වටිනකම එක රූපෙට අයිති එක රූපෙට ඇති තිබිලා අපේ පැත්තට එන දෙයක් අපි හැම වෙලාවකදීම කල්පනා කරන්න ওই විදිහට. ওই විදිහට මේ දේවල් ගැන කල්පනා කරන්න ගියාම අපිට සිද්ධ වෙන්නේ මොකක්ද? අපිට හැමදාම අර වටින දේවල් තියනවමයි කියන වටිනා ලෝකේ හම්බ වෙනවා අර වටිනා දේවල් ලබා ගැනීම සඳහා අපි මහන්සි වෙනවා වෙහෙස වෙනවා, කටයුතු කරනවා, මුළු ජීවිතේම කැප කරනවා එදිනෙ. හැබැයි කවදාවත් දැන් ඇති කියලා ওই වටිනා කියන ලෝකේ අපිට ගෙනල්ලා දෙන්නේ ඔබ ඉෂ්ට නොකරගත්ත සීන ටිකක් ඒ විදිහටම ඉතුරු කරලා තියෙනකොට ඔබ මරණයටපත් වෙන ආපහු අලුතෙන් හොයන්න පටන් ගන්නවා. ඔගොල්ලෝ හිතාගෙන ඉන්න විදිහට ලෝකේ කවදාවත් ඒ වටිනකම පවත්න්නේ උනාට පුළුවන් කමක් නැහැ. ඒක තමයි යථාර්ථය. එහෙම හිතාගෙන ඉන්න ලෝකෙට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නා. කොහොමද අපි ඇත්ත දැක්ක යුත්තේ? කොහොමද අපි ඒක නිවැරදිව ග්‍රහණය කරගත යුත්තේ කියලා. ඔබට පුළුවන් නම් ලෝකෙ තියෙන රික්ත බව දකින්න. රික්ත බව කියලා කියන්නේ හිස් බව දකින්න. ඒ තුල හරයක් අරටුවක් දකින්න නැතුව ඉන්න පුළුවන් නම් ඔබට. ඔබට ලෝකෙ වටින නොවටින කන්සයිත දේවල් හම්බ වෙන්නේ. රික්තෝ කියලා කියන්නේ හේතුව නිසා. රූපය රික්තයි. රූපය කියන එකේ වටිනකමක් නැහැ. රූපය කියන එකේ නොවටිනකමක් නැහැ. වටිනකම් වලින් නොවටිනකම් වලින් පවතින බවින් නොපවතින කම මේ සියලුම දේවල් වලින් රූපය කියන ධර්මය රික්තයි. ඇයි? හේතු නිසා හට ගන්නවා. හේතු නැති වෙනකොට නැති වෙලා යනවා. මේක සාරවත් බවක් නැහැ. පවතින බවක් ඇත්තේ නැහැ. රික්ත බවක් විතරයි තියෙන්නේ. නිසා ඔබ විදර්ශනා වඩනකොට ඔබට පුළුවන් අනාත්ම සංකල්පය අනාත්ම සංඥාව දිනු කරන්න එහි තියෙන විස්ත බව තේරුම් ගැනීම. එහි තියෙන හිස් බව තේරුම් ගැනීම. එතකොට ඔබට සම්මර්ෂණය කරන්න වෙන්නේ නැවතත් තමන්ගේ පැත්තේ තියෙන ඒ ආධ්‍යාත්මික ධර්මතාවය. තමන්ගේ පැත්තේ තියෙන ඒ ආධ්‍යාත්මික ධර්මතාවය. කොහොමද ඒ ආධ්‍යාත්මික ධර්මතාව ටික තමන් සම්මර්ෂණය කරන්නේ? තමන්ට ඒ පිළිබඳව තේරුම් ගන්නට වෙනවා තමන්ගේ ආධ්‍යාත්මික ධර්මතා ටික සම්මර්ෂණය කරනකොට රූපය කියන එක එක මොහොතකට අහුත්වා සම්භූතං හුත්වා න භවිස්සති පෙර නොතිබී හටගත්තා අනාගතයට ඉතුරු නැතුව නැති වෙලා යනවා පෙර නොතිබී හටගත්තා ඉතුරු නැතුව නැති වෙලා යනවා මේ මේ අහුත්වා සම්භූතං හුත්වාන පටිවේති නැතිනම් අහුත්වා සම්භූතං හුත්වාන භවිෂ්‍යති කියලා කියන්නේ මේ කියන්නේ මේ මොකක්වත් නැතුව ආකස්මිකව කෘතේමව හටගත්ත කියන කතාවක් කියන්න නෙමෙයි. හේතු නිසා සකස් වෙන ධර්මය හේතු නැති වෙනකොට නැති වෙලා ගියා නම් ඒ නැති වෙලා ගියපු එක පෙර නොතිබීනේ දැන් හේතු නිසා හටගත්තේ. ඒකට හේතු නැති වෙනකොට ඒක නැති වෙලා යනවා ආයේ කවදාවත් උපදින්න විදිහක් නැත්තේ නෑනේ. අලුතෙන්ම හේතු ටිකක් එකතු වෙන තැනක ඒක අලුතෙන්ම හටගත්ත දෙයක් වෙයි මිසක ඒ කලින් තිබුණ එක බවට පත් වෙන්න කොහොමදවත් පුළුවන් කමක් නැත්තේ නෑ. අලුතෙන්ම හේතු ටික ඇතිකල්ලි හටගන්න අලුත්ම ඵලයක් හටගන්නකොට අපි කියනවා එක දිගට තියෙන දෙයක් කියලා. ඒක අපේ මෝඩකම මිසක ඒක වෙනස් දෙයක් නෙමෙයිනේ. ඒක අපේ මොඩකම මිසක අර හට ගැනීම සහ වැයවීම කියන දේ අපි නොදන්න නොදැනගත්තොත් අපිට හටගත්ත දේවල් ටිකක් විතරක් පේනවා නම් හැමදාම තියෙන දේවල් හම්බ වෙනවා. දැන් උදාහරණයක් හැටියට මම කියන්නේ දැන් අපේ සේනාසනේ විදුලි පන්දමක් ටෝච් එකක් අරගෙන ඇවිල්ලා. ඒක ස්වාමීන් වහන්සේ නමක් උදේම එන උදේ කාලෙදී ඔක්කොටම කලින් එනවා ස්වාමීන් වහන්සේ. ඉතින් කුටියේ ඉඳලා එනකොට හැමදාම ඇවිල්ලා එකම තැන විදුලි පන්දම තියනවා. ටෝච් එක තියලා උන්වහන්සේ කටයුතු ටික කරනවා. හැමදාම අන්තිමේටම තමයි හවසටත් යන්නේ. එතකොට දැන් ඊට පස්සේ එන කෙනෙක් බලාගෙන ඉන්නවා හැමදාම එයාට පේනවා එකම තැන ටෝච් එකක් තියෙනවා. ඇයි එයා පස්සේ එනවා කලින් යනවා. අර ස්වාමීන් වහන්සේ ඔක්කොටම කලින් එනවා ඔක්කොටම පස්සේ යන්නේ. ඉතින් එයාට හැමදාම පේන්නේ පස්සේ එන කෙනාට ටෝච් එකක් එක දිගටම තියනවා කියලා. ඉතින් දවසක් උන්වහන්සේ මේ එකම තැන මේ ටෝච් එක දිගටම දවස් කීපයක් බැලුවා එකම තැන ටෝච් එකක් තියෙනවා කවුරුත් කාටවත් මේකේ අයිතියක් නැති දෙයක් වෙන්නේ නැති කියලා උන්වහන්සේට අවශ්‍යතාවයක් කියලා ටෝච් එක අරන් ගිහිල්ලා තිබුණා. අන්න ඒ වගේ දෙයක් තමයි අපිත් කරන්නේ. ඒ කියන්නේ අපි හැම වෙලාවකදීම දැන් අර පස්සේ ඇවිල්ලා කල්ලාතුව ගියපු ස්වාමීන් වහන්සේ දැනගෙන හිටියේ නෑනේ මේ ටෝච් එක හැමදාම රැයට අනිත් හැමදුර අරගෙන යනවා කියලා උන්වහන්සේට පස්සේ. අර නැතිවීමේ කාලය නොදකින නිසා එයා හිතුවා හැමදාම මේ ටෝච් එක එකම තැන තියෙනවා එක දිගටම කියලා. ඒ ටෝච් එක එකම තැන තියෙන ටෝච් එකක් උන්වහන්සේට දැක්කේ. උන්වහන්සේ හැමදාම හම්බෙන්නේ එකම තැන තියෙන ටෝච් එක. අන්න ඒ වගේ තමයි අපේ ජීවිතේ. අපි හැමදාම එකම විදිහට තියෙන දෙයක් තමයි දකින්නේ. එතකොට මොකද වෙන්නේ? අර ටෝච් එක උන්වහන්සේගේ කාර්යය සඳහා උන්වහන්සේ දාගෙන ඒක අරගෙන ගියා වගේ අපි ලෝකේ පැවැත්ම තුළ එකම විදිහට තියෙන දේවල් අපි මම මගේ කියලා අපි ග්‍රහණය කරගන්නවා. ඇයි? වැය වීම දැක්කේ නැහැ. අර ටෝච් එක අරගෙන ගියපු හාමුදුරුවෝ දැක්කේ නැහැ හැමදාම අර ඒක අයිති හාමුදුරුවෝ රැයට හැමදාම කෝටම් පස්සේ අරගෙන යනවා කියලා උන්වහන්සේ දන්නේ නැහැ. ඒ වගේ තමයි මේ ධර්මයන්ගේ හේතු නිසා හටගන්න ධර්මයේ හේතු නැති වෙනකොට නැති වෙනවා කියලා ඒකේ වැය පිළිබඳව නොදන්නාකම නිසා. ඒකේ තියෙන අනාත්ම ලක්ෂණය ඔහුට ප්‍රතිවේද වෙන්නේ නැහැ. ඔහු හිතනවා ඒක ආත්ම ස්වභාවයකින් යුක්ත දෙයක් කියලා. ඒක එක දිගටම තියෙන දෙයක් හැටියට විශ්ෂකයක් හැටියට ඔහු විශ්ෂ දෙයක් හැටියට දකින්න නැතුව එයා හිතනවා මේක එක දිගට පවත්නා දෙයක් හැටියට. එනිසා මේකේ අභ්‍යන්තරයේහි මොකුත් නැහැ කියන එක යාට තේරුම් ගන්න නම් එයාට දකින්න වෙනවා මේක හටගෙන නැති වෙන දෙයක් කියලා. ඒ කියන්නේ අරහාමුදුරු තේරුම් ගත්තා නම් අරහාමුදුරු උදේම ඇවිල්ලා පස්සෙම යනවා මේ ටෝච් එක උන්වහන්සේ යනකොට අරන් යනවා කියලා දැනගත්තා නම් ඒක උන්වහන්සේ අරගෙන යන්නේ නැහැ. ඒ වගේ මේ ලෝකේ ජීවත් වෙනකොට අපි දන්නවා නම් මේ හැම දෙයක්ම හේතු නිසා සකස් වෙනවා. හේතු නැති වෙනකොට නැති වෙලා යනවා කියන එක දන්නවා නම් අපි ඒ දේවල් ග්‍රහණය කරගන්නවා. හැබැයි අපි නැති වුණා කියලා නොදන්න නිසා අපිට එකම දේ හම්බ වෙනවා. දැන් මේ වටාපත එකම වටාපතක් විදිහට හම්බ වෙනවා. අපිට එකම වටාපතක් කවදාවත් ලෝකෙ තුල හම්බ වෙන්නේ නැහැ රූපය ඇතුලේ. රූපය කියන එක හටගෙන මොහොතින් මොහොත නිරුද්ධ වෙනකොට අපේ දැනුම තියෙන්නේ හැම වෙලාවකදීම එකම වටාපත ගැන විතරයි. ඒ නිසා අපි වටාපත මම කියනවා, ඒ වටාපත මගේ කියනවා, අපි ඒක ග්‍රහණය කරගන්නවා. යම් වෙලාවක Tamanට ඕන විදිහට අර Taman බලාපොරොත්තු වෙන විදිහේ වර්ණ රූපයක් Tamanට නොපෙනුනොත් මොකද වෙන්නේ? වටාපත නැතිවීම නිසා එන දුක විඳින්න වෙනස් ආවේ වර්ණ සටහනක් වර්ණ සටහන වෙනස් වෙනකොට ඔබ වටාපතට ඇලීම බැඳීම ඇති කරගෙන තිබෙන ඔබේ මනස නිසා ඔබට දුක උපද්ද ගන්න වෙනවා ඒකට. එනිසා සියලු රූපයේ ස්වභාවය රික්ත ධර්මයක් හැටියට ඔබ අවබෝධ කරගන්නට ඕන. සියලු රූපයන්ගේ යථාර්ථය ඒක ඇතුලේ කිසිම දෙයක් නැතයි කියන ස්වභාවයෙන් ඔබ තේරුම් ගන්න අවශ්‍යයි. මේ විදිහට රූපය පිළිබඳව ප්‍රතිවේද කරනක ඔබ භාවනාවක් හැටියට ඔබට දිනු කරන්න පුළුවන්. විපස්සනා භාවනාවක් විදිහට මේ රූපයේ තියෙන විත්ත බව දකින්න එක ඔබට ප්‍රගුණ කරන්නට පුළුවන්කම තියෙනවා. ඒක තමයි විපස්සනාව කියලා කියන්නේ. ඒකයි අනත්තානු දර්ශනය කියලා කියන්නේ. අනාත්ම සංඥාව කියලා කියන්නේ ඒකයි. ඒක ඇතුලේ කිසිම සාරවත් බවක් නැහැ කියලා අපි දකිනවා. එතකොට ලෝකෙ තුල මෙච්චර කල් ඔබ ඇසුරු කරා නම් අම්මා තාත්තා දුව පුතා ගෙවල් දොරවල් මේ වටිනා දේවල් නොවටිනා දේවල් කියලා ඇලෙන්න පුළුවන් තැන් තියෙනවා ගැටෙන්න පුළුවන් තැන් දේවල් තියෙනවා තැන් තියෙනවා කියලා ඔබ කල්පනා කළා නම් අන්න ඒ කල්පනා කරන දේවල් වලට දැන් ඉඩක් නැහැ. ඇයි තේනවා රූපේට ඒක අයිති නැහැ. රූපේට ඒ ඇලෙනකම රූපේට අයිති නෑ. ඒ ගැටෙනකම රූපේ තිබිලෙන දෙයක් නෙමෙයි. රූපය කියලා කියන්නේ මොහොතක් මොහොතක් ගානේ හටගෙන ඉතුරු නැතුව නැති වෙන ධර්මයක්. එහෙනම් ඒ රූපය ගැන ඇලීම ඇති කරගන්නේ ඒක හොඳයි කියලා හිතන තමන්ගේ සංකල්පනාවෙන් කියලා තමන්ට පේනවා. රූපයත් එක්ක ගැටීම ඇති කරගන්නේ තමන් ඒක හොඳ නෑ කියලා හිතෙන් ප්‍රතිචාර දක්වන සංඥාව අනුව කියන එක තමන්ට පේනවා. නැත්නම් සංකල්පනාව අනුව කියන එක පේනවා. දැන් ඔබට මෙන්න මේක දකින්න පුළුවන් වෙනකොට ඔබට පෙනුණා නම් මේ ධර්මයන්ගේ තියෙන ස්වභාවය තමයි හටගෙන නැති වෙනකම කියලා ඔබට දැන් මේක පවත්වන්න තැනක් නෑ වටිනකම සහ නොවටිනකම කියන දේවල්. එබඳු පුද්ගලයාට මේ ලෝකෙ නිදීමක් තියෙනවා. එබඳු පුද්ගලයාට මේ ලෝකෙ නිදහස් වීමක් තියෙනවා. එනිසා මේ රිත්ත වශයෙන් දැකීම අත්‍යවශ්‍යයි. රිත්තයි කියලා දකින එක මේක හිස් කියලා දකින්න එක කළ යුතු දෙයක්. ඇයි? ලෝකේ එතකොට තමයි වටිනකම නැති වෙලා යන්නේ. වටිනකම් නැති වෙනකොට ඔබට දුක කියන දේ ඇති කරන්න තියෙන තැන් අඩු වෙලා යනවා. වටිනකම් වැඩි වෙන තරමට දුක වැඩි. ඔබට කෙනෙක්ව හරි දෙයක් හරි ඔබට ගොඩක් වටිනවා නම් ඒ වටින දේ වෙනස් වෙනකොට ඒ වටින දේ නැති වෙනවා කියලා ඔබට හිතෙනකොට වටින දේ ඔබෙන් අතහැරනවා කියලා ඔබට දැනෙනකොට ඔබට මොකද්ද හිතෙන්නේ? ඔබේ ජීවිතයට දුක ගලාගෙන එන්නේ නැද්ද? ගලාගෙන එනවා. ඒ වටිනකම ඔබ යම්තාක් රූපයට පවරලා තියනවා නම් ඒ පැත්තට දාලා තියනවා නම් ඒ දාපු තරමට ඔබට දුක් වෙන්න සිද්ධ වෙනවා. හැබැයි කවදාවත් ඇත්තටම ඔය වටිනකම, ඔය නොවටිනකම ඔය කිසිම දෙයක් ඔය රූපය ඇතුලේ තිබුණේ නැහැ. රූපය හටගෙන නැති වෙන තැන තමයි හැමදාම තිබුණේ. හැබැයි අර එක දිගට තියෙන ටෝච් එකේ කතාව වගේ ඔබ එක දිගට තියෙන රූපය ගැන කල්පනා කරලා ඔබ සංකල්පමය ගුලියක් එකතු කරගත්තා නම් නැතිනම් සංකල්ප වශයෙන් ගත්ත එක පොදියක් බැඳගත්තා නම් අන්න ඒක ඇතුලේ පවතින දෙයට තමයි ඔබ තණ්හා කරන්නේ ඔබ ආදරය කරන්නේ ඔබ කැමති වෙන්නේ වටිනවා කියලා හිතන්නේ ඒකත් එක්ක එතකොට දැන් ওই වටිනකම ගෙනාවේ මොකක් නිසාද? අර විදිහට තබපු සංකල්පනාව නිසා මිසක කොයිම වෙලාවකවත් බාහිර තියෙන රූපේ නිසා නෙමෙයි. එහෙනම් අපි තේරුම් ගන්නට ඕනේ ඇත්ත යථාර්ථය වෙන්නේ අන්න ඒක. එනිසා ඔබ ওই රූපයේ ඇතුලේ වටිනා දෙයක් නැති බව, රෙක්ත බව ඔබ දකින්නට ඕනේ. ඒක තමයි විපස්සනාව කියලා කියන්නේ. ඒක තමයි නුවණින් කරන සම්මර්ෂණය කියලා කියන්නේ. ඒ තුළින් තමයි ඔබට ලෝකෙ නිදෙන්න පුළුවන්කම තියෙන්නේ. එනිසා අනත්ත් සංඥාව ඔබ වඩනවා කියලා කියනවා නම් ඒ වඩන්නේ රිත්ත බව තේරුම් ගැනීම. ඒ තුල තියෙන හිස් බව තේරුම් ගැනීම. අතුලාන්තයේ තුල කිසිම දෙයක් නැත්තේ නෑ. හේතු නිසා හටගන්න බව සහ හේතු නැති වෙනකොට නැති වෙනවා කියන ওই දෙක අතරතුර වටින සම්පනවන්න පුළුවන් කමක් නෑ කියන එක ඔබ තේරුම් ගන්න. මුළු සමස්ත ලෝකයේම රිත්ත බව දකින්න කෙනෙකුට ඉන් මිදෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම තුච්ඡෝ ඒකේ ස්වභාවය තමයි රූපයේ ස්වභාවය තමයි තුච්ඡයි. තුච්ඡයි කියලා කියන්නේ පහත්. ඒක පහත්. එතකොට පහත් කියලා කියන්නේ ඒකේ කිසිම වටිනකමක් නැහැ කියන එක. ඒක කිසිම උසස් බවක් ඇත්තේ නැහැ. යම් කිසි කෙනෙක් මේ ලෝකයේ හිතනවා නම් මේ දේවල් වටින දේවල් කියලා මේ දේවල් උසස් දේවල් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නම් මේක කිසිම උසස් බවක් ඇත්තේ නැහැ. මේක තියෙන්නේ හරි පහස් ස්වභාවයක්. හරියට හිලුසු ඇඳුමක් ඇඳගෙන මේක වටිනාම දේ කියලා හිතාගෙන ඉන්න අන්ධෙක් වගේ කියලා. ඒක අන්ධෙකුට කෙනෙක් ගිහිල්ලා කියනවා ලෝකේ තියෙන ලස්සනම පාට තමයි සුදු පාට කියලා. පරම වර්ණය සුදු වර්ණය කියලා. මේ අන්ධ කෙනාට හිතෙනවා ලෝකේ තියෙන ලස්සනම පාට සුදු පාට නම් මටත් ආසයි ඒ වගේ පාට වස්ත්‍රයක් ඇඳගන්න කියලා. ලෝකේ තියෙන ලස්සනම පාට සුදු පාට කියලා අන්ධයාට ගිහිල්ලා කෙනෙක් කිව්වහම අන්ධ කෙනාට හිතෙනවා අනේ මටත් එච්චර ලස්සනම ඒ වර්ණය ඇඳගන්න පුළුවන් නම් ඒ පාට ඇඳුමක් ඇඳගන්න පුළුවන් නම් හොඳයි කියලා. එයා මොකද කරන්නේ? කෙනෙකුට කියනවා එයාගේ යාළුවෙකුට කතා කරලා මට ලස්සන සුදු පාට ඇඳුමක් ගෙනත් දෙන්න. මට කෙනෙක් කිව්වා ලස්සනම පාට සුදු පාට කියලා. ඒ නිසා මට ලස්සනම සුදු පාටෙන් පරම වර්ණයේ වෙච්ච ශ්වේත වර්ණයෙන් ලස්සන ඇඳුමක් ගෙනත් දෙන්න. එතකොට අන්නේ ඇඳුමක් ගෙනත් දෙන්න කියලා කිව්වහම මොකද කරන්නේ? දැන් අර යාළුවා ගිහිල්ලා නැතිනම් එයාගේ මිත්‍රයා ගිහිල්ලා මෙයා කොහොමද සුදු පාට දන්නේ කියලා ඉතින් දැලිකුණු පෙරිච්චි වස්ත්‍රයක් ගෙනල්ලා දෙනවා. දැලිකුණු පෙරිච්චි වස්ත්‍රයක් ගෙනල්ලා දෙනවා. මේක තමයි සුදු පාට කියලා. මේ තමයි සුදු පාට වස්ත්‍රය. මේ තමයි ලෝකේ තියෙන ලස්සනම පාට කියලා. දැන් මේ අස්තේන් නැති අන්ධ මිනිස්සයා මොකද කරන්නේ? අර දැලිකුණු පෙරිච්ච ඇඳුම ඇඳගෙන අර කළු පාට දැලිකුණු පෙරිච්ච ඇඳුම ඇඳගෙන අනිත් අය ළඟට ගිහිල්ලා කියනවා මේ තමයි ලෝකේ තියෙන ලස්සනම පාට. මේ වටිනාම වස්ත්‍රයක් මේක. ලස්සනම පාට තියෙන ඇඳුමක් තමයි මම ඇඳගෙන ඉන්නේ. දැන් හැමෝම ළඟටම ගිහිල්ලා මේක කියනවා. ඉතින් මෙයාගේ අනික් ඇස් පෙනෙන අනික් අයට හිතෙනවා මෙයා දකින අයට මහා අනුකම්පාවක් දැනෙනවා මෙයාගේ අන්ධභාවය පිළිබඳව. ඔවුන් හිතනවා මෙයාට මේක තේරුම් කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ කියලා. ඇයි ඒක වටින කමක් නෑ කියලා කියනකොට අන්ධයා මොකද හිතන්නේ? මේක ඊර්ෂ්‍යාවට කියන දෙයක් කියලා හිතනවානේ. එනිසා එකතින් අය කල්පනා කරනවා මේකට මොකක් හරි කරන්න ඕනේ කියලා. එනිසා අපි මෙයාට ඇස්පෙනීම ලබා දෙන ක්‍රමයක් හොයන්න ඕනේ කියලා එයයි මොකද කරන්නේ? වැඩෙක් ගෙනල්ලා ඒ ඇස් ලබා දෙන්නට, පෙනීම ලබා දෙන්නට පුළුවන් පිළියම් කරනවා. ඒ විදිහට පිළියම් කළාට පස්සේ ටික කාලයක් යනකොට මෙයාට ටිකෙන් ටික පෙනෙන්නට පටන් ගන්නවා දැන් පෙනීම තියෙනවා පෙරෙන්න පටන් ගත්තට පස්සේ අර යාළුව මොකද කරන්නේ? මෙන්න මේකයි සුදු පාට. ඔබ මෙච්චර කල් සුදු පාට කියලා පෙන්නුවේ මෙන්න මේ වස්ත්‍රයයි කියලා පෙන්නවා. දැන් මොකද හිතන්නේ? මෙච්චර කල් සුදු පාට කියලා හිතාගෙන අර අනුන්ට පෙන්න පෙන්න ගියපු අර වස්ත්‍රය ගැන මොකද හිතෙන්නේ? ඒක ආපහු නෑ නෑ මේක තමයි මට හොඳ සුදු පාට කියලා එයා ගන්නවද? ඒක එයා ගන්නෙ නෑ. ඒක එයා දුරින්ම දුරු කරන ඇයි ඒක පහත්. එයාට අර පෙන්න පෙන්න ගියා නම් අනිත් අයට මේ මානසික මට්ටම ගැන ඒ දේ ගැන මොන වගේ හැඟීමක් ඇති වෙයි? අර විදිහට පෙන්න පෙන්න ගියා නම් අනිත් අය ළඟට මේ දැලිකුණු පෙරිච්චි වස්ත්‍රය සුදු පාටයි සුදු පාටයි කියලා පෙන්න පෙන්න ගියා නම් හොඳයි කිව්වනම් ඒක හරි පහත් දෙයක් කියලා හිතේ. නොවිය යුතු තිබුණ දෙයක් කියලා හිතේ යාට. වෙනසනේ අන්නේ දේ තමයි අපේ ජීවිතේ. අන්ධ කෙනෙකුට පරම වර්ණය සුදු වර්ණය කියලා පෙන්වනවා වගේ අවිද්‍යාව නැමැති අන්ධකාරයෙන් වැහිලා අවිද්‍යාව නැමැති අඳුරේ ගිලිලා මොකක්වත්ම නොදක ඉන්න අපිට ඒ ලෝකෙම ජීවත් වෙන තව මිනිස්සෙක් අපිට ගෙනල්ලා දෙනවා අර පරම වර්ණය සුදු වර්ණය කියලා වස්ත්‍රයක් ගෙනල්ලා දුන්නා වගේ ලෝකේ සාරවත් කියලා කියන්නේ මේ දේවල් කියලා අපි හිතන අපි ගොඩනගාගෙන ඉන්න මේ ලෝකය ගැන අපි ඉගෙන ගන්නවා. අපි හැමදාම වටිනකම් හොයනවා ගිහිල්ලා එකක්. අපිට වටිනකම් හම්බෙනකොට අපි වටිනවා කියලා හිතන දේවල් අපි හම්බ කරගත්තා කියලා හිතෙනකොට අපි අනිත් අය ඉස්සරහට ගිහිල්ලා කියනවා මම මෙච්චර වටින කෙනෙක්. මගේ මේ මේ දේවල් මෙච්චර මෙච්චර වටිනවා. මේ දේවල් මෙච්චර අගය කළ යුතු දේවල්. ඔව් අනිත් අය ඉස්සරහට ගිහිල්ලා පුරසාරම් දදනවා කිව්ම කියනවා නම් මානෙටපත් වෙනවා මේක නැති ජීවිතේ අපි මේ දේවල් වල සතුට වෙනවා අපි මේ දේවල් අරගෙන ගිහිල්ලා අනිත් අය ඉස්සරහා කතා බහ කරනවා අපි මේ දේවල් තුලින් ලෝකේ මම සාර්ථකයි කියලා අපි හංගිනවා කල්පනා කරනවා ඕක තමයි අපි කාගේ ජීවිතේ හරියට අර අන්ධයා සුදු පාටයි කියලා දැලිකුණු පෙරිච්ච වස්ත්‍රයක් අරගෙන ගියා වගේ ඒ වගේ කවදාවත් සාරවත් බවක් පණවන්න නැති දේවල් ගැන කවදාවත් උත්තරීතර කියලා පණවන්න බැරි දේවල් ගැන කවදාවත් ඒකාන්තයෙන් හැම කාලයකටම සැප ගේනවා කියලා පනවන්න බැරි දේවල් ගැන සැපයි කියලා හිතාගෙන අපි මේ දේවල් පස්සෙම පන්නන ඒ දේවල් මැසුරු කරන අනිත් අයටත් අපි ඒ දේවල්ම පෙන්නනවා ගිහිල්ලා හරියට අර අන්ධය දැලිකුණු පෙරිච්ච වස්ත්‍රය අරගෙන ගියා බුද්ධ ආදී සත්පුරුෂයන් වහන්සේලා මොකද කරන්නේ මේ කෙනාට පෙනීම ලබා දෙනවා අර මෝඩකම අයින් වෙන පෙනීම ලබා දෙනවා පෙනීම ලබා දුන්නට පස්සේ යාට මොකද්ද හිතෙන්නේ? අර ලෝකයා අර පෙන්න පෙන්න ගියපු වැඩේ හොඳයි ශ්‍රේෂ්ඨයි කියලා හිතනවා. නෑ යාට හිතනවා මේ වැඩේ හරි පහත් වැඩක් කියලා. ඒ වැඩේ නොකල යුතු දෙයක් කියලා. එතකොට පේනවා මේ දේවල් හරි තුච්චයි කියලා. ඒ ඇඳුම කිසිම වටිනකමක් නැති දෙයක් කියලා. ආපහු ඒක කරේ දාගෙන මේක වටිනවා කියලා පුරසාරම් දඩන්න හුට හිතෙන්නේ ඇයි ඒකේ තියෙන නොවටිනකම ඔහු මනවින් ප්‍රත්‍යක්ෂ කරනවා ඒ නිසා. ඒ නිසා අපිට මේක තුච්චයි කියලා කියන්නේ ඒ නිසා. තුච්චයි කියලා කියන්නේ අන්න ඒ හේතුව නිසා. මේකේ තුච්ච බව අප තේරුම් ගන්න අවශ්‍යයි. රූපාදී සියලු ධර්මයන්ගේ තියෙන තුච්ච බව අපි තේරුම් ගන්න අවශ්‍යයි. ඒකට වැටුණා කියලා කියන්නේ අපහු අපි අපිරිසුදු භාවයට පත් වෙනවා කියන්නේ. අපිරිසුදු බව කියන එකෙන් අදහස් කරේ දුක් විඳින්න පුළුවන් මනසක් නිර්මාණය වෙනවා කියන එක. ඒ කියන්නේ අපිට රූපේ පැත්තේ වටින නොවටින කන් දේවල් හම්බුනට පස්සේ අපි කොච්චර ජීවිතේ මහන්සි වෙනවද? වචනේ පැත්තට, ශබ්දයේ පැත්තට අපිට වටින නොවටින කන් හම්බුනාම අපි බැනුම් අහන එක නතර කරලා හොඳ විතරක් අහගෙන ඉන්න කොච්චර ජීවිතේ මහන්සි වෙනවද? කාගෙන්වත් වචනයක් අහන්න නැතුව ජීවත් වෙන්න කියලා. කොච්චර කළත් අහන්නේ. අපි හොඳ දේවල් තියාගෙන ඉන්නේ කියලා කොච්චර උත්සාහවත් වුණත් නරක දේවල් අපි කරා ලං වෙනවා. නරක දේවල් වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ දේවල් අපේ වශයෙන් තියාගන්න පුළුවන් කමක් නැති තැනක අපි හැමදාම ඒකත් එක්ක ඔට්ටු වෙනවා. තුච්ච නැද්ද? නැතිනම් පහත් නැද්ද මේක? මේක පහත්මයි. හැමදාම හොඳයි කියලා හිතාගෙන ඉන්න මේක පහක්මයි. මොකද ඒකෙන් දුකමයි උරුම කරන්නේ. හරියට අර ඇස්තේන කෙනෙක් ළඟට ගිහිල්ලා මේවා හරි හොඳයි කියලා කියනවා වගේ තමයි. ධර්මයේ පිළිබඳව අවබෝධයක් තියෙන කෙනෙක් ළඟට ගිහිල්ලා මේවා වර්ණනා කරනවා කියන එක. එනිසා මේ ලෝකයේ ස්වභාවය තමයි පින්නතුනේ මේ යම් කිසි දෙයක් හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙන ස්වභාවයකින් එක්කනම් ඒ සෑම ධර්මයක්ම තුච්ඡ ලක්ෂණයෙන් යුක්තයි. එනිසා ඔබට විපස්සනාව වඩන්න තියෙන තැනක් තමයි තුච්ඡතෝ කියලා කියන්නේ. තුච්ඡ වශයෙන් දකින්න. ඒ කියන්නේ ඒක පහත් වශයෙන් තේරුම් ගන්න කියලා කියන්නේ තුච්ඡතෝ. පහත් වශයෙන් ඒක දකින්න. ඒක පහත් වශයෙන් දකිනකොට ඔබට පුළුවන්කම තියෙනවා ඉන් අත මිදෙන්නට. ඒකෙන් නිදහස් වෙන්න ඔබට පුළුවන්කම තියෙනවා. එනිසා තුච්ඡතෝ කියලා ඒ ගන්න එක ඔබේ ඔබේ විපස්සනා මාර්ගය හැටියට ඔබ භාවිත කරන්න. ඔබේ විපස්සනා මාර්ගය හැටියට ඔබ තේරුම් ගන්න අවශ්‍යයි. තුච්ඡතෝ එතකොට දැන් මේ අනාත්ම සංඥාව වැඩි යුතු ආකාර පිළිබඳව අපි මේ කතා කළේ මුලින්ම කිව්වා පරතෝ ස්වායත්ත නෑ මේක පරායත්තයි ස්වායත්ත නෑ පරායත්තයි Tamanට අයිති නෑ මේක අනුන්ට අයිති කියලා එතකොට මේක තමා යටතේ තියාගන්න පුළුවන් කමක් නැහැ අනුන් යටතේම තමයි තියෙන්නේ. ඒ කියන්නේ Tamanට ඕන විදිහට තියෙන මේක වෙනස් වෙලා විපරීත බවට පත් වෙනවා කියලා. එතකොට ඒ විදිහටම අපිට ඒ තමන් යටතේ තියාගන්නට බැරි ස්වභාවය වගේම අපිට මෙතන තියෙන මේ තුච්ච ස්වභාවයක් දකින්නට ඕන රිෂ්ඨ ස්වභාවයක් දකින්නට ඕන. ඒ දෙක තමයි අපි කතා කරන්නේ. එතකොට කරුණු තුනක් අපි කතා කළා. තුච්ච ස්වභාවයක්, රිෂ්ඨ ස්වභාවයක්, ස්වායක්ත නොවන පරායක්ත බවක් කියන්නේ. ඊට පස්සේ අපිට තියෙනවා ශුන්‍යතෝ මේක ශුන්‍ය වශයෙන් දකින්න. ශුන්‍ය කියලා කියන්නේ හිස් කියන එක. ශුන්‍ය කියන්නේ හිස් කියන එක. එතකොට ශුන්‍යතෝ කියලා කියන්නේ පණවන්න කිසිම දෙයක් පවතින දෙයක් ඇත්තේ නැහැ. පවතින කිසිම දෙයක් ඇත්තේ නැහැ. මොකෙන්ද හිස්? සත්ත්ව පුද්ගල භවෙන් හිස් කියන එක. සත්ත්ව පුද්ගල භවෙන් හිස්. න සත්ත්වෝ න ජීවෝ ශුන්‍යෝ කියලා කියනවා. සත්වයක් නෙමෙයි ජීවයක් නෙමෙයි ශුන්‍යතාවයක් කියලා. ශුන්‍යතාවය කියලා කියන්නේ භාවනා කරගෙන ඉන්නකොට මොහක්වත්ම නැති එක්තරා තැනකටපත් වුණා කියන එක නෙමෙයි. අර සමහර වෙලාවට භාවනා කරනකොට මේ කෙනෙකුගේ හිත දැඩිව ඒකාග්‍රගත වෙනකොට එතන එන උපක්කේ උපක්ඛිලේශ මට්ටමක් තියෙනවා චිත්තං නිලීයති කියලා. කියන්නේ කෙනෙකුගේ හිත හැඟවිලා යනවා. හිත හැඟවිලා ගියාට පස්සේ හිත ප්‍රකට වෙන්නේ. හිත අරමුණු Tamanට ප්‍රකට නැහැ. නිසා Taman හිතපු භාවනා ආරම්මණයවත් වෙන කිසිම දෙයක් කොච්චර වෙලාවක් ගත වුණාද Taman ඒ ඉරියව්වේ ඉන්නකොට කියන එකවත් Tamanට ප්‍රකට නැහැ. ඉතින් ඔහු නැවතේ අරමුණෙන් එළියට ඇවිල්ලා බලනකොට තමයි පැය දෙක තුනක් ගත වෙලා තියෙනවා. ඒක දැන් එයා මතක් කරලා බලනකොට අර මොකෙන්ද හිටියේ කියලා එයාට ඒක මතක නැහැ. එතකොට හිතනවා ඒක ශුන්්‍යතාවයක් කියලා. හිස් බවක්. ඒ වෙලාවේ ශුන්්‍යතේටපත් වෙලා හිටියා කියලා කෙනෙක් කල්පනා කරනවා. හැබැයි ඒක නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන ශුන්්‍යතාවයේ බවට පත් වෙන. ඒක ඒක නිවැරදි ශුන්්‍යතාවය නෙමෙයි. නැත්ති කිංජි කියලා කිසිවක්ම නැතයි කියලා කෙනෙක් හිතුවත් ඒ කිසිවක්ම නැතයි කියන එක තියනවානේ. ඒ වගේ ලෝකේ ශුන්‍යයි කියලා අපි කොච්චර හිතන්න ගියත් ලෝකේ හිතන ශුන්‍යතාවය කියන එක ඇත්ත දෙයක් නෙමෙයි. ලෝකයේ විදිහට ශුන්‍යතාවය ගැන අපිට කල්පනා කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ දේවල් වලින් ශුන්‍යයි කියලයි. ඒ ශුන්‍යයි කියලා දකින්න එක තියෙනවානේ. යම් කිසි තැනකට ගිහිල්ලා අපි ශාලාවකට ගිහිල්ලා අපි කියනවා මේක කවුරුත්ම නැහැ කියලා. ඇත්තටම කවුරුත් නැද්ද? නැක් කෙනෙක් ඉන්නවා. කවුරුත්ම නැහැ කියලා දන්නේ කොහොමද? කවුරුත්ම නැත්නම්. දකින්න කෙනා ඉන්නවා. අන්න ඒ වගේ යම් කෙනෙක් ශුන්්‍යතාවය කියලා දෙයක් දකිනවා නම් ශුන්්‍යතාවය දකින්නා නිසා ඒක අසුන්‍ය. එනිසා ඒ බඳු වූ දේවල් ගැන කතා කරන්නේ මේ ශාස්ත්‍රයේ ශුන්්‍යතාවය කියලා කතා කරන්නේ ශුන්්‍යත චේතෝ විමුක්තියටපත් වීම. එය सिद्ध කරන්නට තියෙන්නේ අනාත්මය අවබෝධ කිරීම තුළ අනාත්මය අවබෝධ කරන්නට තියෙන්නේ ඒ කෙනෙකුට මේ ස්කන්ධයන්ගේ යථාර්ථය ප්‍රතිවේද කිරීම තුලින් ඒ ආකාරයට තමයි එයාට ශුන්‍යතාවය කියන දේ ප්‍රතිවේද කරන්නට පුළුවන්කම තියෙන්නේ. අපි මේ කතා කරන්නේ අනාත්ම සංඥාව ඇසුරු කරන්න තියෙන විදිය පිළිබඳව. එතකොට ඒ අනාත්ම සංඥාව විපස්සනාවක් විදිහට පාවිච්චි කරනකොට භාවිත කරනකොට ඔබේ මානසිකාර්යයේ පැවැත්විය හැකි ක්‍රම පිළිබඳවයි මේ කතා කරන්නේ. ඒ නිසා ශුන්‍යතෝ කියනකොට ඔබට ඒ හිස් ස්වභාවය පිළිබඳව මෙනෙහි කරන්න පුළුවන්කම තියෙනවා. අපි ඉදිරියේදී තව දුරටත් මේ ශුන්‍යතෝ කියන ශුන්‍යත ස්වභාවය සහ අනිකුත් ලක්ෂණ නැතිනම් අනස්තෝ කියන මේ කරුණු පිළිබඳවත් අපි වැඩි දුරට සාකච්ඡා කරන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් කල්පනා කරගන්න අද දවසේදී සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරාදී පවත්තලා වටිනා කුසලයක් සිදු කරගන්නට යෙදුණා මේ සිදු කරගත්ත කුසලය අපි මේ වෙලාවේදී අනුමෝදන් කළේ ප්‍රයත් අනුමෝදන් කරනවා පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාං කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මාං කඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම මේ සියලුම කුසල් අපි දෙවියන්ටත් අනුමෝදන් කරමු. ආකාසත්තාච බුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාසත්තාච බුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං ආකාසත්තාච බුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං ඒ වගේම සිය ඥාතීන්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සියලු දෙනාටම ඒ වගේම මේ සද්ධර්ම දේශනාව ඔබට ලබා ගන්නට ඔබට අනුග්‍රාහකත්වයේ දක්වපු ඒ හිරු මාධ්‍යායතනයේ සභාපතිතුමන් ඇතුළු ඒ සෑම සියලු දෙනාටත් අපි ආශිර්වාද කරනවා. ඔබ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් බව, චිරජීවනයේ සැලසේවා, කායික මානසික සැනසෙල්ල උදා කරගෙන අමා මහ නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න.